අපමත්තාන මියන්ති යේපමත්තා යතමතාතේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි ඊයේ අපි ධර්ම දේශනාවෙන් මේ වගේම කලින් දිනයන්හි කතා කරගත්ත කරුණ අනුවත් අපි තේරුම් ගන්න උත්සාහ ගත්තා මොන තරම් නිවන් දකින්න උත්සාහ කළත් ඒකට අපේ සූදානමක් නැති බව. ඉතින් මේ ධර්ම දේශනාවල මහා මුතු ගතියක් දැනෙන්නත් පුළුවන්. මොකද හේතුව පෙර අහලා පුරුදු මාත්‍රකාත් නෙමෙයි. මේවා කියනකොට හිතත් රිදෙනවා. ඒ ඉතින් මේ ආශ්‍රව අනුශේ වගේ මේ මාතෘකා සම්බන්ධයෙන් මතු කරලා දෙන්න බණ කියනකොට බණ අහන ඇත්තන්ට හිතෙන්නේ මේ හාමුදුරු අපේ මේ පෞද්ගලික ජීවිතවලට ඇඟිලි ගහන්න හදනවා අපිව මේ පහත් කරලා සලකන්න හදනවා හාමුදුරු මේ බක පඬිතියා වෙන්න හදනවා කියලා. එහෙම එකක් නෙමෙයි. එහෙම එකක් එහෙම එකක් නෙමෙයි. මේ වැරදි කියන ඒව සම්පූර්ණයෙන්ම අපේ නිකන් ඒ ස්වභාවයට ගිය ගතියක් තියෙන්නේ. නිකන් කියනවනම් තනිකර අපි ගත කරන ජීවිතේ වගේ ස්වභාවයක් තියෙන්නේ. ඉතින් ඒවා අතිශයින්ම සමහර දේවල් පෞද්ගලික දේවල්. තාන්න මාන්න නිලතල තමුන් ගැන හිතාගෙන ඉන්න දේවල් අරේ මෙහි මේව ඇවිස්සෙනකොට ටිකක් රිදෙනවා අදී ඇති කරගත්තේ ඒව නෙමෙයිනේ මේව මතනේ දැන් මේ ගොඩ නැගිලා කොහොම හරි අර වතුරට වැටිච්ච මිනිස්සයා ගිලින්න යනකොට මොකක් හරි අල්ලගන්නවා කියනවනේ ඒ වගේ මොකක් හරි අල්ලගෙන ඒ මත කතන්දර ගොතලා ඒක දැන් පළපදියම් වෙලා තියෙන්නේ. ඒක කොච්චර දුරට පළපදියම් වෙලා අපේ ජීවිතවලට බලපෑමක් එල්ල කළාද කියනවනම් චක්කු සෝත ගාහන ජීවා කාය මන කියන මේ ඉන්ද්‍රිය ධර්මයන් තිබින්දිත් අපිට මේ ලෝකයක් පවා විද්‍යමාන වෙන තැනකට මේ වෙහිල්ල ඉවරයි. පුද්ගලයේ සත්වයක් කියන තැනකට එනකන් ඇවිල්ලත් ඉවරයි. ඒ වගේම ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස කියන මේ දුක් වලිනුත් වෙලිලා ඉවරයි. මොකද්ද කරපු එකම දේ මිනිස්සෙක් විදිහට මේ ලෝක ජීවත් වුණා. එච්චරයි. ඒත් ඒ වැරදි පින්නලා දෙන්න ගියාම ඒත්තන්ට හරි අමාරුයි වැරදි පිළිගන්න. මේක තමුන් කරන වැරදි හැබැයි දන්නවා. කියන පරක්කුවට දන්න මොකද ඒකෙන් ගුටි කාලා තියෙන අනන්තව දුක් විඳින එකේ කෙරවලක් ඇත්තේ යන්තම් වචනේ පිට වෙනකොට දන්නව මේක තමයි ඒත් නන්දා මාලිනී කියන එක තමයි කියන්න තියෙන්නේ මගේ සිහිනේ මට දකින්න ඉඩ හරින්න ඒ සිහිනෙන් මා මුදන්න නොමසිතන්න එහෙනම් ඉතින් බුදියන එකයි තියෙන්නේ මෙතන බුදියනවා කියලා කියන්නේ සත්‍ය නොදැකීමක් සත්‍ය නොදකීම නින්දකට සමානයි. මොකද්ද සත්‍ය? චතුරාර්ය සත්‍ය වෙන මොකක්වත් නෙමෙයි. දුක්ඛේ අඥාන දුක්ඛ සමුදය අඥාන දුක්ඛ නිරෝධය අඥාන දුක්ඛ නිරෝධය ගාමිනී පටිපදය අඥාන මේ ටික දන්නේ නැහැ. මේ ටික දන්නේ නැති වුනහම තමයි මේ බයිලා නටනට ඉන්නේ මේකේ. අර කවිපන්ති වල තියෙන්නේ ලිපගිනි මෙලවෙන තෙක් දිය සෙලිය ආදී වශයෙන් කකුලුවට හරි ජොලිලු අර කෝල්ලේ මුලින් වතුර දාපු ගමන් හිතනවා මේ අර මඩ වලින් හොඳ තැනකට ආවා කියලා. ගින්දර ටික රත් වෙනකන් විතරයි. ඒකයි මේ සසරේ තියෙන බිය. අපි හිතන් ඉන්නේ භාවනා කරනකොට මේව දහම් පාසල් කතා කියලානේ. සසර බිය එව්ව කොහෙද අපි ඉපස්සරියෝනේ. අපි කරන්නේ සතර සතිපට්ඨාන සසර බියෙන් අපිට වැඩක් නැහැ. බලන්න මේව අපේ හිතවල තියෙන දුර්වලකම් නෙමෙයිද කියලා. සසර බිය කියලා එකක් තියෙනවා. ඒකනේ බුදුහාමුදුරුවෝ කියන්නේ දේශනා කරන්නේ මහණෙනි හැඳි වතත් හිසත් ගිනි ගත්තොත් මේ දෙකෙන් කොයික දහනවා එකටම නිවන්න ඕනේ. ඊට පස්සේ ඉතින් හාමුදුරුවෝ උත්තර දෙනවා ඉතින් ඔළුව ගිනි ගත්තොත් එහෙම ඉක්මනට මැරෙනවා කියලා හිතලා සමහර කෙනෙක් ඔළුව නිවන්න ඕන. ඊට පස්සේ අනිත් හාමුදුරුවෝ කියනවා නෑ මේ හැඳිවත නිවලා ඉන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ පිළිතුර වෙන්නේ ඔය ගිනිගත් හිසත් ඔය ගිනිගත් කයත් නිවන්න ගිහින් ප්‍රමාද වෙන්න එපා. මොකද ඔය ගින්නෙන් මලොත් මැරෙන්නේ එක් ගමනයි. ඒත් මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ නොකළොත් මැරෙන්න තියෙන වාර ගාන කොපමණද කියලා කියන්න බෑ. ඊ තරම් වටිනාකමක් බුදු කෙනෙක් පෙන්නද්දී අපි බජව් දානවා කිව්වහම මම මේ කියන්නේ අඬා දොඩාගෙන හායි හුයි ගාගෙන පෞල් ජීවිතත් අහුල් කරගෙන භවනා කරන්න කියන එක නෙමෙයි. දැන් වැඩේ තියෙන්නේ බණ කිව්වහම දැන් අපේ පොත්වල තියෙන හැටියට ඔය විශාකාව වගේ ඇන්ට සෝවාන් වෙලත් දරු පවුලක් කරගෙන යන්න පුළුවන්. දැන් පෘථග්ජනයන්ට බණ කිව්වහම ඒගොල්ලෝ පිළිපදින්න ගියාම මුලින්ම නැති වෙන්නේ කසාද ජීවිතේ. ඇයි බණ භාවනා කරන්න ගිහිල්ලා? ගෙදර නෝන බණ භාවනා කරනවා. ගෙදර වැඩකාරට ළමයි හම්බෙනකොට තමයි දන්නේ ආ වැඩි වැරදුනා කියලා. මේව මේ දහම් පාසල් කතා නෙමෙයි. මේවේ තියෙන්න ඕන සමබර භාවයක්. ඒ කියන්නේ අපි දැනගන්න ඕන වන භාවනා කළත් ගෙදර මිනිහෙක් ඉන්නවනේ. මිනිහා උනත් දැනගන්න ඕන මම භාවනා කළාට ගෙදර ඩ්‍රයිවර් එක්ක නෝන පැනලා යනකොටද තීරෙන්නේ. මේව මේ කටවාචාල කමට කියනව නෙමෙයි මේ. දුවේකට හරි කමන්නේ කියලා දෙන්නේ. මේවේ තියෙන්න ඕන සමබර භාවයක් වගේම යටින් තියෙන්න ඕන අවබෝධයක්. ඒ අවබෝධය කියන එක නොගැලපීමක් විකෘතියක් එහෙම නෙමෙයි. අපිට මේක ගත්ත ගමන් නිකන් නිකන් 아무තු වෙලා යනවා. විකෘති වෙලා යනවා. ප්‍රථමයෙන්ම අපි උත්සාහ කරන්න ඕන අර කලින් කිව්වා වගේ අති භික්කවේ ආසව දස්සනාපහතම්බා මුලින්ම අපි මේ වැරදි ටික දකින්න උත්සාහ කරමු දැන් ඔයත්තන්ට හොඳටම තේරෙන්න ඇතිනේ කමටහන් සුද්ධ කරන්න ගියාම නිවන් දකින්න කොච්චර අමාරු ඇද්ද මූල කර්මස්ථානයේ ගැන තොරතුරක් ගන්න තියෙන අමාරු හරියට නිකන් ඉබ්බගෙන් අණක් ගන්නවා වගේ කියන්නෙම නැහැ සොයින්නාසඹට පුළුවන් නම් කියපන් ආත්මයයි අනාත්මය අතරතුර යෝනිසෝ මානසිකාරේ දෝලණය වෙන හැටි මාස්ටර් ඩිග්‍රී එකකටවත් අහන්න ඇති ප්‍රශ්න. මේක ඇහුවහම නිවන් දකින්නවාද? නින්ද මොකක්ද දෙවෙන ප්‍රශ්නයක් වෙන්නේ ඇති. මූල කර්මස්ථානයේ ගැන අයි උන්ද නෙමේ කෙල්ල පිටක් හෙලන්නේ. එතන නීරසයි. එතන ඉන්න බෑ. ඒ උපේක්ෂාව දරන්න බෑ. මේකට කියනවා තපස කියලා. වෙන වෙන දේවල් හොයන්න එපා. දැන් මේ මේසේ හරවල තියෙන විදිහ හැටියට මට හැමදාම වෙන්නේ මේ මූණු ටික. එපා වෙනවනේ ඊට හැමදාම දෙක්කහම. මම මේ උදාහරණයක් කියන්නේ. මේ පැත්තේ ලස්සන මූණ තියෙන බලන්නම chance එකක් හම්බ වෙන්නේ ඉතින් තපස කියන්නේ මොකන්ද? කන්ති පරමං තපෝ තිතිකා මේ ශාන්තිය කියන එක තපස. ඇත තමයි. මොකද කරන්නේ? දුක බාර ගන්නවා. දුක බාර ගන්නවා. මේක තපසක්. මේකට සීලයක් නැතිව මේකට සමාධියක් නැතුව මේකට සුතමේ ඥානයක් නැතිව ආ මට නිවන් දකින්න ඕන කිව්වට බෑ. ඒක එහෙම වෙන්නේ නැහැ. ඒක දැන් ඔයගොල්ලන්ටම තීරණව ඇති. මොකින්ද තේරෙන්නේ? කමඨං සුද්ධ කරන්නයක් අහන්නේ. මරණවා කිව්වත් මූල කර්මස්ථානයේ ගැන තොරතුරක් මට গিදර අරන් යන්නද මේ ඉල්ලන්නේ මේ අද තුන්වෙනි දවසේ. පාන්දර 3:00ට පටන් අරගෙන 9ට වැඩසටහන ඉවරයි. කමට කමටහන් සුද්ධ කරද්දි පිස්සු හැදෙනවා. මූල කර්මස්ථානයක් ගැන කිසිම වචනයක් නැහැ. කිසිම වචනයක් නැහැ මම මේ කියන්නේ බොරුද කියලා බලන්න ඇත්තටම කවුරු හරි කෙනෙක් හිත කමට හස්ද කරන්න මෙතෙන්ට ඇවිල්ලා මෑනියෝ කැමති දෙන්නේ කරලා බලන්න හොඳටම තේරෙයි මොකද්ද මේ කියන්නේ කියලා මෙහි ඒව නෙමෙයි කියන්නේ මූල කර්මස්ථානේ කොහොමද දැක්කේ මම දැන් මෙතන කියන එක දැනුනේ කොහොමද මොනවද ඒකට තියෙන බාධා? කොහොමද ඒක කරගෙන ගියේ? මොකක්වත් නැහැ. ඒක නෙමේ සයින්නාන්ස මට මේක කියන්නකෝ. ඔන්න මම භාවනා කරගෙන යනකොට මට ලස්සන කහපාට එළියක් පේනවා. ඊට පස්සේ ලොකු අන්තට්ටුවක් එනවා. ඊට පස්සේ ආනවා දැන් මොකද තවෙන්න තේගෙන කියන්නේ? මොනවා කියන අංගින් මොක්කුණ දාරට්ටනේ. ඉතින් ඒකින්ද මාත්‍රිකාවට කතා කරනවා කියන එක මේ ලෝකෙ වෙන්නේ එක අරමුණක තොරතුරු හොයනවා කියන එකට සෙල්ලම් තපසක් නෙමෙයි ඕනේ. මේක පිළිගන්න. තේරෙන්නේ නැත්නම් පිළිගන්න. වෙන කරන්න දෙයක් නැහැ. වාද කරලා දිනන්න බෑ මේකේ. මොකද හැම තිස්සෙම දුක අපි ඉදිරි පිටට එනකොට ఈ යෝගාවචරය ලෑස්ති නැහැ. යෝගාවචරය ලෑස්ති නැහැ. හැබැයි මතු පිටින් මේ ආත්ම භාවයේදීම චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම සඳහා තන්නි කර වීරය. දැන් මේක දැන් පේනව නේද දැන් මේ අපිට ඕන වුණාට යටි හිතට ඕන නැති හැටි. බුදුහාමුදුරන්ට මල් පූජ කරන්නේ සාංගික දානයක් දෙන්න කටින පිංකමක් කරන්න තියෙන ශ්‍රද්ධාවයි මේ මෙලෝක සාරයක් නැතුව මේ ආනාපාන සතිය දිහා බලන් ඉන්නවා කියන එකට තියෙන්න ඕන ඒ ශ්‍රද්ධාවයි එක්ක බැලුවහම බලන්න මොන තරම් ශ්‍රද්ධාවක් ඕනද කියලා මොන තරම් ශ්‍රද්ධාවක් ඕනද මේ හුලන් ටිකක් දිහා බලන් හිටියා කියලා මොනවද හම්බ වෙන්නේ? ඕක ඉදින් ටිකක් වෙලා කරගෙන යනකොට මොකක් හරි වැරදිලා හරි ටෝච් පාරක් හරි මූණට වැදුනොත්. ඉතින් ඒක ලොකු වෙනවා. තපස කියන එක මතක නැහැ. තපස කියන්නේ ඉවසන්නා නිවන් දකි. මේක කාගෙන ඉන්න ඕන. නාම රූප ශේස්ත්‍රය අපි දන්න විෂයක් නෙමෙයි. අපි නොදන්න විෂයක්. දන්න විෂය කියන්නේ කෙලෙස්. ප්‍රඥප්ති. ජාති, ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස. මේ දන්නා දේවල් කියලා කියන්නේ. හැබැයි තණ්හාව තියෙන්නේ නාම රූප ශේස්ත්‍රයේ නාම රූප ශේස්ත්‍රයේ තියෙන තණ්හාව නිසා බාහිරින් යමක් අපි අල්ලගෙන ඉන්න. ඒකට කියන උපාදාන කියලා. දෙන්නේ උපාදාන වෙච්ච පරිසරයක ඉඳලා හීනකින්වත් නොදන්න නාම රූප පරිසරයකට යන්න යෝගාවචරයෙන්ගේ මොන තරම් සූදානමක් තියෙන්න ඕනද? සුදු වෙන්ද පළියට සිල් ගත්ත පළියට භාවනා කරපු පළියට හිත ලෑස්ති නැන්නම් හිත ලෑස්ති නැන්නම් මේක අතාරින්න මේ ප්‍රඥප්තිය අතාරින්න හිත ලෑස්ති නැන්නම් මොකද කරන්නේ ඒක බුදුන්ට දෙන්න පුළුවන්ද බෑනේ බුදුන්ට දෙන්න බෑ. ඊට පස්සේ කට ඇරපු ගමන් ගියේ කොයි ඉතින් අපිට ඇත්ත පේන්නේ නැත්ත පේනනම් අපි අතාරින්නම් කියලා. ඉතින් ඇත්ත බලන්න තමයි කියහල්ල මූල කර්මස්ථානේ තොරතුරු කියලා කිව්වේ. එව්වනම් බෑ. ඒතන පාළුයිනේ මුකුත් පේන්නේ අන්ධකාරයි කියන අර එක කතාවක් තියෙනවා එක මිනිස්සෙක් මේ රෑ ගෙදර යද්දි මේ එක මිනිස්සෙක් දැක්කලු තව මිනිස්සෙක් මේ ලයිට් කණුවක් මුල මොනවද හොයනවා. ඊට පස්සේ ඇහුවලු මොන මොකද්ද හොයන්නේ කියලා. මගේ ගෙදර යතුරු නැති වුණා කියලා කිව්වා. ඊට පස්සේ ඇහුවලු කොහෙද නැති වුනේ කියලා. ඒක නැති වුනේ නම් වත්තේද කිව්වා. ඉතින් දැන් ඇහුවලු මෙතන හොයන්නේ. එතන කරවලයිනේ ලයිට් නැහැ කිව්වා. <laughs> ඉතින් අපි දන්නා ශේස්ත්‍රය කියන්නේම අකුසල්. එහෙමත් නැත්නම් කෙලෙස්. ඊවේ ආයි හොදලා ගන්න තරම් දෙයක් ඉතිරි වෙලා ඇත්තේ නැහැ. මේ චේතනා පූර්වකව ගොඩනැගිච්ච දේවල්. චේතනා පූර්වකව යමක් ගොඩනැගුණොත් ඒක මේ භවය පිණිස පවතින්නේ. එහෙමත් නැත්නම් දුක පිනිස පවතින්නේ මොකද දර්ශනයක් නැති යෝනිසෝ මානසිකාරයක් නැති ආධිකම්මික යෝගාවචරේ යම් දවසක හෝ දැනගත්තොත් මාගේ මේ චේතනා පහළ කිරීම හරහා සිද්ධ වෙන හානිය මොන තරම් හානියක් සිද්ධ වෙනවා. මොකද චේතනා කියන વિશે ඉන්නෙම කෙලසිලාමයි එන්නේ. කාම රූප රූප. ඒක මේ භව චක්‍රයෙන් මිදීම පිණිස නෙමෙයි. තේරෙන භාෂාවකින් කියනවනම් ඒව ප්‍රඥප්ති තවත් විදිහකින් ඒවට අපි කියමු නිමිති ධර්ම කියලා. ඒව නිමිති ධර්ම. ඒ නිමිති පැත්තෙන් තමයි චේතනාව පෙන්වන්නේ ඔය ආයෝහන සංඛාරා යන ආදි වශයෙන් ওই පටිසම්භිදා මාර්ගයෙන් පෙන්නන. එතකොට ඒ චේතනා පහල කිරීම හරහා සිද්ධ වෙන ඒ දෝෂය නොදක අපිට අවසාන ශික්ෂණයකට එන්න බෑ. මොකද අපි කොච්චර මේ ලෝකේ දුකයි කිව්වත් එහෙමත් නැත්නම් මේ ලෝකේ භයානකයි දුකයි අනිත්‍යයි අනාත්මයි කියලා කිව්වත් හිතට පෙනෙන තුරු හිත පිළිගන්නේ නැහැ. ඒ හිතේ ඇති. අපි කොච්චර මෙයාව රවට්ටන්න හැදුවත් එයාට ඇස් පනා පිට පෙන්නා දෙන තාක්කල් එයා පිළිගන්නේ නැහැ. ඒ නිසා අපිට අවශ්‍ය වෙනවා పూర్ව ශික්ෂණය. పూర్ව ශික්ෂණයක් මේ කාමයෙන් වෙලිලා අවිද්‍යාන්තකාරයෙන් බැඳිලා මේ ගහගෙන යන ගහගෙන යෑම ගඟ දිගේ පල්ලෙහාට ගහගෙන යන එකේ උඩහඩ පීනන්න ශික්ෂණයක් ඕන. ඒක සුළුපටු නැහැ. නයිදං සිතිල මාරම්භ නයිදං අපේව තාමසෝ නිබ්බාන මිති ගන්තබ්බං සබ්බ දුක්ඛ පමෝචනං කියලා බුදුහාමුදුර දේශනා කරනවා නයිදං සිතිල මාරම්භ සෝල්ප වූ උත්සාහයකින් මේක කරන්නත් බෑ නයිදං අපේව තාමසෝ සවල්ප වූ තාමයකින් වී කියන්නේ වීරයකින් මේ දේ කරන්න බෑ මොකද්ද මේ සියලු කාම ක්ලේශ ගිවා දෙමීමෙන් අත්විඳින නිවන කියන එක. ඉතින් නිවන් නොදැක්කත් අපි අතින් වරදක් සිද්ධ වෙනවා අපි අපිව කවුරුවත් කෙලෙසන්නේ නැහැ. අපි විසින්ම කෙලෙසෙනවා. ඊ අපේ හැටි ඒ හිඳයි මේ සසරේ ඉන්නේ කියන එක අපි විසින්ම දැක්කොත් අන්න එදාට ටිකින් ටික ටිකින් ටික කාම රූප අරූප වශයෙන් මිදීමේ මිදීම් වශයෙන් එක්තරා ශික්ෂණයක් එක්තරා යෝනිසෝ මානසිකාරයක් හිස ඔසවන්න පටන් ගන්නවා. මේ දෙකීම හරහා තව කෙනෙක්ගේ බනහලවත් බෞද්ධ අරව මෙව්වා හින්දා නෙමෙයි. මේ දෙකීම කරහා එතකොට මේ කාමයෙන් අන්ධ වෙච්ච මේ බහුවේ වූ ලෝකයක් භුක්ති විඳින සත්‍ය වූ ලෞකික ජීවත් වෙන සත්වීක් වෙලා ඉන්න අපිව මේ හීනේ ඔස්සේ ඇදගෙන යනවා කිව්වහම බුදුහාමුදුරන්ට වෙනම තව මල් වට්ටියක් තියන්න එපාය. මෙහිම ස්වභාවයක් තිබිද්දි බණ කිව්වා කිව්වහම බුදුහාමුදුර කියනවා ඔන්න මන් දැන් බණ කියන්නයි ලෑස්ති වෙන්නේ කන් තියනවා නම් බනහන මිනිස්සුන්ට ශ්‍රද්ධාව මුදත්වා කියලා බුදුහාඳුරුව පටන් ගත්තේ මේක. බුදුහාඳුරුව දේශනා කරනවා මට වෙහෙසයි. බ්‍රහ්මය මම බණ කිව්වේ නැත්තේ මේ පිරිසිදු වූ නිපුණ වූ ඒ බුදුන් අවබෝධ කළ ධර්මයේ ලෝකෙට කියන්න මම පිටිපස්සට ගියේ මට වෙහෙසක් වේවි කියලා හිතලා බලන්න බුදුන්ටත් එහෙම හිතෙනවනේ. එහෙම හිතෙන්නේ අපේ මොනතරම් ලොකු හපංකමක් ඇද්ද? බුදු කෙනෙකුත් පස්සට යනවා කිව්වම අපි ඉස්සරහ බුදුහාමුදුරුවොත් බණ කියන්න බයයි අපිට. එන්නේ එක කියලා වැඩක් නෑ. උන්ට ලොකු ඒක <laughs> ඒගොල්ලන්ට ලොකු වෙන එකක්. වින එකක් ලොකු. කාමයමයි. කාමයමයි. ඔන්නෝකත් ඔන්නෝක තමයි ප්‍රධාන හේතුව. ඉතින් ඒකෙන් කියන්නේ දික්කසාද වෙලා ඔක්කොම දසසිල් වෙන්න ඕන. පැවිදි උපසම්පදා වෙන්න ඕන කියන එක නෙමෙයි මේ කියන්නේ. ගිහි ගෙදර හිටියත් මොන අපායක හිටියත් මේ ස්වභාවය දකින්ද එයා බිලින්දෙක් එහෙම නෙමෙයි ඉදා ඉඳා. මේ ස්වභාවය දකින්න මිනිස්සයාට පිලිසරණක් තියෙනවා. නිවන් නොදෙක්කත් මට දැන් අඩුම තරමේ පාරක් තියෙනවනේ නිවන් දකින්න. යනාදී වශයෙන් ඉතින් එයා දිලින් දෙක් නෙමෙයි. කොච්චර සල්ලිකාරියු දැක්කා. කොච්චර උගත්තු දැක්කා. කොච්චර මහේෂාක්ගේ විදිහට බැබලෙන මිනිස්සු දැක්කා. ඒ මිනිස්සයා ඒ ඉස්සරහ නැවෙන්නේ නැහැ. සැලින්නේ නැහැ. අනේ මට මේ දේ තිබුණොත් හොඳයි කියලා හඬා හූ ගන්න යන්නේ නැහැ. මොකද හේතුව දන්නවා. ඌටත් මේ සිතීම තමයි. යදා හවේ පාතු භවಂತಿ ධම්මා ආතා පිනෝ ජායතෝ බ්‍රහ්මනස්ස යම්කිසි දවසක වීරයෙන් භාවනා කරන ඒ බ්‍රාහ්මණයාට ධර්මියෝ පහළ වෙනවායි කියනවා. අතස්ස කංකා වපයන්ති සබ්බා. අන්න එදාටයි මේ සියලුම සැක දුර වෙලා එයා බොහොම ස්ථාවර තත්වයක පිහිටන්නේ. අපරප්පච්චේ සත්තු සාසනය කියලා කියනවා. එයාට තව කෙනෙක්ගෙන් උපදෙස් පවා ඕනේ නැහැ කියනවා. අපි ඒ කොටස දැන් අත්තර දාමුකෝ. ඒ කොටස අත්තර දාලා මේ ස්වභාවය අපිට ශික්ෂණයක් විදිහට දකින්නවත් පුළුවන් නම් ඒක නිවන් දැක්කා හා සමානයි. මේ පුබ්බේ යෝගාවචර සූත්‍රාදීදී කියනවා කලින් භාවනා කරපු පුද්ගලයාට ආනිසංස පහක් කැමති විය යුතුයි. එකක් තමයි ඊයත් භාවදීම ධර්මය අවබෝධ වෙනවා. නැත්නම් මරණාසන්න මොහොතේ නැත්නම් දෙවියෙක් වෙලා නැත්නම් පසේ බුදු වෙලා නැත්නම් බුදු කෙනෙක් හමුවේ හෝ මට මතක හැටියට ශ්‍රාවක ශ්‍රාවකෙක් ධර්මයේ දේශනා කරද්දී අනාදි වශයෙන් ආනිසංස පහක් බුදුහාමුදුරු දේශනා කරලා තියෙනවා. ඒ කියන්නේ එහෙම හරි අවස්ථාවක් තියෙනවා කියන එක නේකින් කියවෙන්නේ. ඒ සඳහාවත් අපි නුවණින් යුක්තව ලෑස්ති වෙලා ඉන්නවද මේක අහව ගමන් හරි හරි එහෙනම් දැන් මැරෙනකොට නිවන් දකින්න දෙතේ කියලා ටග්ගාල තියෙන ජීර් එකත් පිටිපස්සට දාගන්න තමයි අපි ඩෝනේ. එතකොට හරිනේ දැන් මැරෙනකොට ඒක සිද්ධ වෙයි අපිට තියෙන්නේ මේ බොරුව දිගටම අපි අරයියා. මැරෙනකොට යන්තම් මොකක් හරි කහපාට එළියක් දැක්ක ගමන් අපායද දන්නෙත් නැහැ. ඒකව කින්දරත් කහපාටයිනේ. මේ විහිළුවක් නෙමෙයි ඔය අපි අටුවා පොත්වල තියෙනවා. මෝහයෙන් අන්ධ වෙච්ච මිනිස්සු මැරෙන වෙලාවේ නිමිති වශයෙන් අපායක් පේනවා කියනකොට. ඒ ගිනි ගොඩ පෙනුනත් ඒක හරි හරි ලස්සනයි දිලිසෙනවනේ. ඒකට ආස කරලා උපත්ති වශයෙන් යනවා කියලා. ඉතින් බොහොම වාසනාවන්තයි. ඒකින්ද මේ ඉපදීම එතනින් ගියාම කර්මයේ කර්මඵල බුදුන් කෙරෙහි තියෙන ඒ විශ්වාස ආදී මේ භාවනා කරන යෝගාවචරයට ධර්මයේ ටිකෙන් ටික වැටහීම් වශයෙන් ස්ථීර වෙන්න පටන් ගන්නවා. මෙරිලා උපදිනවද නැද්ද කියන එක අභිඥා උපදවන්න ඕනිම නේද දැනගන්නේ. මැරිලා සුගතියක යනවද නැද්ද කියන එක. මැරිලා අපායේ උපදිනවද නැද්ද කියන එක. ඒක මේ ධර්මයේ තියෙන ખાસකම. අභිඥාවකින් කරන්නේ කොහෙද ගිහින් උපන්නේ? වයස කීයද? මොනවද ආහාර? වර්ණ ආදී වශයෙන් සියල්ලම අංග ප්‍රත්‍ය විස්තර ඇතුව ඒ අභිඥා හිතකට දකින්න පුළුවන් කියනවා. නමුත් මේ ධර්ම මාර්ගී ගමන් කරද්දී කෙනෙක් හරියට හික්මීමක් ගත්තොත් එයාට කියන්න පුළුවන් මෙරෙනවා ඒ වගේම උපදිනවා මෙන්න මෙහෙමයි මෙරෙන්නේ මෙන්න මෙහෙමයි උපදින්නේ මෙන්න මෙහෙමයි අපාය යන්නේ මෙන්න මෙහෙමයි දිව්‍ය ලෝකේ යන්නේ. මෙන්න මේ විදිහටයි අපාය නොගින් බේරෙන්නේ. උන්න විදිහට එයාට තමුන්ගේ ජීවිතය තුලින්ම දකින්න පුළුවන්. බුදුහාමුදුරු දේශනා කරනවා කවුරු හරි කෙනෙක් ප්‍රථම මාර්ගඵලයටපත් උනොත් එයාට පුළුවන්ලු බය නැතුව කියන්න තව උපදින්නේ ආත්ම හතයි කියලා. එයාට පුළුවන්ලු බය නැතුව කියන්න අවශ්‍ය නම් එයාට පුළුවන්ලු දුගතියේ උපදින්න නැති බවත් බය නැතුව කියන්න. මොකද අභිඥා උපදවලද? නැහැනේ. මේ තමා තුලින්ම තමාව අවබෝධ කරගෙන එතකොට සැකයක් එන්නේ දෙවිවරු වේවා, තිරිසන් සත්තු වේවා, මිනිස්සු වේවා මුන්ට මොකද වෙන්නේ කියන එක ගැන අමුතුවෙන් හිතන්න පතන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. සහ සුද්ධිම හොදලාම යනවා කියලා කියන්නේ. මොකද හේතුව එයා ධර්මයේ දකින්නේ අපි මේ හදාගත්ත මායාකාරී ලෝකයේ තුලින් නෙමෙයි. මිරිංගුව තුලින් නෙමෙයි ධර්මයේ දෙකිය යුත්තේ. මිරිඟුව තුලින් ධර්මයේ දකින්න උත්සාහ කළාම මිරිඟුව තුලමයි. ආ ඉතින් ඒකෙන් බේරෙන්න හම්බ වෙන්නේ නැහැ. tamunට අරමුණු වෙන්නේ මිරිඟුව. යා උත්සාහ කරන්නේ මිරිඟුව තුල. ඉතින් මැරෙන්න වෙන්නේ මිරිඟුවෙම තමයි. බුදුහාඳුර කියනවා මේ ධර්මයක් අතක්කාවචරයි. තරකින් අල්ලන්නත් බෑ. ඒ වගේම තනියෙන් මේක අවබෝධ කරන්නත් බෑ. ඒ තනියෙන් අවබෝධ කරන්න බෑ කියලා කියන්නේ බුදු කෙනෙක් එහෙම නැත්නම් මහා බෝසතාණන් වහන්සේ නමකට පුළුවන් කියලා. ඊට ඒතින් මේතින් මෙහා පසේ බුදු කෙනෙක් කොට පුළුවන් කියනවා. එතනින් මෙහාන කිසිම කෙනෙකුට බෑ. ඒ තරම් හයියක් හිතේ පහළ වෙන්නේ මේ කාම ලෝකයේ දෙදරගෙන මේ මායා ලෝකේ දෙදරගෙන මේ යෝනිසෝ මානසිකාර බීජේ මතු කරනවා කියන එක ඉදප්පච්චේතා පටිච්ච සමුප්පාදේ මේ ගැඹුරු ධර්මය එළියට ඇදලා ගන්නවා කියන එක සෙල්ලම් පුතේකට කරන්න පුළුවන් දෙයක් එහෙම නෙමෙයි. තනියෙන් කොහොමදවත් නෑ. ඒක බුදුවරු පසේ බුදුවරු කරනවා. නිකමට හිතන්නේ බුදු කෙනෙක් ගැන නිකමට හිතන්න තනියෙන් මේ සුමේ කළා කියලා අපිට උදේ ඉඳ හැන්ද වෙනකම් බණ කිව්වා. ත්‍රිපිටකේ ත්‍රිපිටකේ කොටල පෙව්වා. මට කහපාට ලයිට් එකක් පෙවුනා මේ මොකෝ දන්නේ කියලා අහනවා. මේක තීරුම් ගන්න කිසිම උත්සාහයක් දෙයියන්ගේ නාමෙට එයි මේ කාමේ නන්දි රාග සහගත తත්‍ර తත්‍රාබිනන්දිනී මේකේ ඇලිලා මේකේ සතුටු වෙලා මේකෙම කාගෙන ඉඳයි ඕන. හරියට නිකන් අර පළතුරු ගෙඩියකට රිංගපු පළතුරු පණුවෙක් වගේ නිකන් ඇපල් පණුවෙක් හිතලා බලන්න. සීනි බෝතලයකට ගිය එළඹෙක් හිතලා බලන්න. ඌ ආයි මරනවා කිව්වත් එළියට ගන්න බෑනේ. ගන්න ගන්න සීනි කොට අස්සටමයි රින්ගන්නේ. මොකද ඌ හිතන්නේ මේ මහා අපරාධයක් කරන්න හදන්නේ උනාට ටික වෙලාවක් යනකොට තව එක්කෙනෙක් ඒ හදාගන්න ගියා මේ සීනි කොටින් ඌව වෙනවා. වැහිලා ආපහු ඉතින් ඌත් ඌත් එනවා තේකට ඊට පස්සේ. <laughs> ඔහොම වැඩක් වෙන්නේ. බුදුහාඳුර කියන මේ මහ පොළොව නම් වැඩෙනවා. මේ කරන වැඩවලින් මහ පොළොවට වාසී මොකද මලාට පස්සේ මේ දරකොටි විසි කරලා දැම්මට පස්සේ මේක කුණු වෙලා හොඳට මේක කොම්පෝස් වෙනවා. පොළොවට වාසී අපිට ආපහු මේ සෙල්ලම කොහේ හරි ඉඳලා පටන් ගන්න වෙනවා. මෙන්න මේ මිරිඟුව තුලින් එහෙමත් නැත්නම් මෙන්න මේ මායාවක් තිබින්දි ඒ මායාවක් තුලින් එක්කන් යාමේ ශික්ෂණයක් විදිහට තමයි පින්වත්නි ඔය සතර සතිපට්ඨානය පෙන්නලා දෙන්නේ. බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ මේක පියාසතු ඉඩම. මහණනි ඒකට බය වෙන්න එපා. මේ පියාසතු ඉඩම මේකේ වාසය කරව. ඒකත් අවබෝධ කරන්න තවත් සියුම් කරලා අපි දෙනව මූල කර්මස්ථානය. මෙන්න මේක බලපල්ලා ඕන්න මේ මේ ඇඟින්ම කෑල්ලක් මේ දෙන්නේ. චූටි කෑල්ල. ওই ඇඟම තමයි බය වෙන්න එපා. ඒකම තමයි. මේක පොඩ්ඩක් බලන්න. බලලා කියන්න මොනවද මේකේ දෙන්න වෙනස්කම්? මොකද්ද ආස්වාස ප්‍රාස්වාස අතර තියෙන වෙනස? දැන් කමටහන් සුද්ධ කරද්දී ඕවා කිව්වහම සමහර විට ඒවේ දොස් තිබ්බහම කමටහන් සුද්ධ කරන කෙනා එක එකව කියන්න පුළුවන්. එතකොට යෝගාවචරය පස්සට ගින් හරියන්නේ මොකද යා නඩුපත බලාගෙන ඉන්නේ. යා කොහොම හරි මේක දුන්නාම මේ දේ තුල හික්මෙන්න ඕන. ශ්‍රද්ධාවෙන් වීරේ සතියේ විශේෂයෙන්ම කීකරු කමින් ඉතින් ඔයත් හොඳට බලන්න නිවන් දකින්න කලින් ඇති කරගත යුතු ගුණාංග රාශියක් තිබෙද්දී අපි දැන් මේ මැද්දෙන් පැනල දුවන් හදන එකෙන් ඇති ප්‍රතිඵලෙ බුදු කෙනෙක් හම්බ වුණත් වැඩක් වේද කියලා හිතන්නේ. අපි ලැස්තියක් නෑ. අපි ಗುಣ හදාගන්නේ. ශික්ෂාපදයක් තේරුම් ගන්න ඕන කමක් නෑ. කීන විදිහට භාවනා කරන්නේ. මූල කර්මස්ථානය ගැන විස්තර ඉදිරිපත් කරන්න කිව්වා මේක කරන්නේ ඒක වැටෙන්නේ කොහොමද වැටුණාට පස්සේ කොහොමද ඊට පස්සේ මොකද වුනේ යනාදී වශයෙන් අලගී මුලගී තෙන් කියන්නේ වැඩක්ම නැති ටික ඔක්කොම report එකට දානවා. ඒ ටික දැම්මට කමක් නැහැ අන්තිමට. ඒ ටික දාන්න අන්තිමට වල්පලු තියෙන්න ඕනේ. ඒවේ තියෙනවා. ඒවෙන් තමයි ඉගෙන ගන්න තියෙන්නේ. වැරදීම් වලින් තමයි මේක හැම සැරේම සුද්ධිය තියෙන්නේ. මොකද වැරද්දක් නොවුනොත් බැහැනේ අපිට නිවැරදි කරගන්න. ඒකින්ද අපි සෑහෙන්න උත්සාහ කරන්න ඕන අර කිව්වා වගේ අවංකව ಗುಣ දිනු කරගන්න. අවංකව නිවන් දකින්න ලෑස්ති වෙන්න තමා ඒක හරියට කියනනම් තමා තුලින් ඇති කරගන්න විප්ලවය. ඒක මේ ළඟ ඉන්න මිනිස්සයාට උණුසුමවත් ඒක දැනෙන්න තියන්න ඕනේ. ඒකින්ද පවුල් කඩාකප්පල් කරගන්න ඕනේ. ගෙදර රණ්ඩු ඇති කරගන්න ඕනේ මම භාවනා කරනවා කියලා. මොකද ඊ මිනිස්සු දැන් tamun තරම්වත් දන්නේ නැති මිනිස්සුනේ. මම භාවනා කරනකොට අල්ලපු ගෙදර එකා ටීවී දානවා නම් ගෙදර ළමයි කෑ ගහනවන ะ. ඊමන් නැත්නම් පාරේ වාහන යනවන ะ. නැත්නම් වෙන මොනවා හරි ගෙදර ඉන්නේ වුම මේකට ප්‍රශ්න ඇති කරනවන ะ. ඒ උන්ගේ හැටි tamunට තේරෙන්නේ නැත්නම් මේ හරුපේ ඒ මිනිහට කොහොමද තේරෙන්නේ? භාවනා කරන මිනිස්සෙක්ව ලෝකයාට පේන්නේ පිස්සෙක් වගේ. තනිකර නෙන්න මෙච්චර මේ ලෝකේ කාම සම්පත්තීන් තිබෙද්දී මෙච්චර මේ ලෝකේ කාමයේ තිබෙද්දී මෙච්චර මේ දරු මුරුමුරුත් එක්ක සතුටින් සමාදානෙන් ඉන්න පුළුවන්කම තිබිද්දි ඇයි මූ විතරක් මේ සුදුරිදි පිරෝගෙන පැත්තකට වෙලා බුම්මන් ඉන්නේ? ඊ මිනිස්සුන්ට තේරෙන්නේ එහෙම. ඉතින් අපි දැනගන්න ඕන උන්ට හොරෙන් භාවනා කරන්න. මේක ලෝකේ තේරුම් ගත්තාම තමයි මේක සමබර වෙන්නේ. ඒ හැම තැනම වරදින, පරදින ඒ අත්දැකීම් ආදි සියල්ලක්ම ඕනා. ඊවෙන් අපිට සෑහෙන දේවල් ඉගෙන ගන්න පුළුවන්. නමුත් ඒ දේවල් ඉස්සර කරගන්න ඕනාය කියලා නීතියක් නැහැ. කමඨහන් වාර්තා කරද්දී ප්‍රධාන වශයෙන්ම මූල කර්මස්ථානය ගැන කියන්න. සමහරු කියයි ඉතින් මට කියන්න දෙයක් නැහැ ඔබ වහන්සේ කොච්චර කිව්වත්. ඒක හරි කමන්නේ කියන්නේ. මට කියන්න දෙයක් නැහැ. මොකද මේක ඉතින් කියන්න දෙයක් නැහැ තමයි ඉතින්. ඒක හරි කමන්නේ කියන්න මට තේරෙන්නේ නැහැ. මූල කර්මස්ථානේ බැලුවා ඒක එහෙම තමයි. මට මොකක්වත් තේරෙන්නේ එහෙමවත් නොකිය මේක බඩේ බිත්තර තම්බනවා වගේ හංගගෙන හිටිය කියලා මොකද්ද ඇති ඵලේ? දැන් කාවද රැවටෙන්නේ? කාටද පාඩු? තමුන්ටමනේ. තමුන්ටමනේ. ඒක හින්දා ප්‍රශ්නේ තේරුම් අරගෙන මාත්‍රිකාවට කතා කරන්න මේ මාත්‍රිකාවට කතා කළායින් පස්සේ මම මේ කතා කරන්නේ මූල කර්මස්ථානය ගැන එතකොට මේ මූල කර්මස්ථානයේ තුලින් ඔය ඇත්තන්ට පෙන්නලා දෙන්න පුළුවන් ප්‍රඥප්තිය කියන්නේ මොකද්ද? කිලීසිය කියන්නේ මොකක්ද කියලා. මේ මෙතන සාපේක්ෂව මොකක් හරි එකක් තියෙන්න ඉපාය. අපිරිසිදු භාවයක් තියෙන්න පිරිසිදු කමක් තියෙන්න එපා. පිරිසිදු යමක් පෙන්නලානේ මේ මේක අපිරිසිදුයි කියලා පෙන්වන්න තියෙන්නේ. ඊට පස්සේ කියනවා අයි බබා ඔය කක්ක ගොට්ට පයින් දෙපා. අයි බබා අහන්නේ ඒවා. ජබත් තමයි. ඉතින් භාවනා ගුරුවරුන්ට කියන්නේ සිය වර කියවන්ලු දහස් වර කියන්නලු දස දහස් වර කියන්නලු අහන්නෙම නැහැ කමඨා සුද්ධ කරන්න ඉඳගත්තට පස්සේ මට හිතෙනවා ඇත්තටම අපි ලොකු හාමුදුරුවරුන්ට දුන්න වදේ වෙන්නේ නැති ඒවේ අඳුරු විපාක දුක් විපාක වෙන්නේ අපිට මේ හම්බ වෙන්නේ කියලා. ඒ ඉතින් ඒ සයින්නාන්සලා කොහොම ඉවසන්නේ නැද්ද අපි කියන ඒවට? සමහර ලාවලට ලොකු ස්වාමින් වහන්සේ විනාඩි 20ක් මට විතරක් ඒ මම යන්නේ තායි මින්නේ වගේ පොතක් අරගෙන ආයි රෑ නමේ ප්‍රවෘත්ති කියන වගේ පටන් ගන්නවා කියනවා කියනවා කියනවා මම දැන් උඹට විනාඩි 20ක් දුන්නා මෙතන තව කට්ටි ඉන්නෝ ඒත් මම නෙමෙයි නවත්තන්න. ඒ ඉතින් මට මේකේ සහසුද්ධියක් තියෙන්න ඕන. මේ ඇහි කුණ තියාගෙන මට බෑ. තීරෙන්නේ නෑනේ. මොකක්වත් තේරෙන්නේ නැහැ. ඒකයි මම කියන්නේ අමු මැටි ගොම් මී හරකෙක් වෙච්ච උනහම මේක ලීසි. මැටික් වෙන්නනේ අමාරු. උගතික් වෙන්න හරි ලීසි. මී හරකෙක් වෙන්න ඕන. ප්‍රශ්න අහලා අහලා අහලා අහලා ඒක මේ ආත්මය අනාත්මය අතර දෝලණය වෙන ප්‍රශ්න නෙමෙයි මේ කර්මස්ථානෙ ගැන. ප්‍රශ්න අහලා මේකේ සහසුද්ධියක් ඇති කරගන්න. දැන් අද දවල් කමටහන් සුද්ධ කරන එකේ ඔයත්තන උදාහරණයක් ගන්න පුළුවන්. මම මේ හොඳයි කියනව නෙමෙයි. අර උපාසකම්ම කෙනෙක් නැකිලා කතා කරලා තමුන්ගේ ප්‍රශ්නේ තේරෙන තාලෙන් සුද්ධ කරගත්තානේ. මේක ආදර්ශයක් නෙමෙයිද මේ අනිත් රහතන් වහන්සේලාට? මේක ආදර්ශයක්. ඉගෙන ගන්න මේක ඉගෙන ගන්න ඕන අන්න එතකොට අපිට පුළුවන් මේ ප්‍රශ්නේ තේරුම් ගන්න. මොකද අපේ හිත ප්‍රඥප්තියක හිර වෙනවා. ප්‍රඥප්තියක හිර වෙනවා. යෝගාවචරයට කියලා දෙන්න ඕන ප්‍රඥප්තියේ හිර වෙන්නේ නැතුව මේකේ පතුලට ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් බැස ගන්න හැටි. ඒක බැස ගන්න ගියාම ඉතින් සද්ධා විරිය සති සමාධි වල ප්‍රශ්න තියෙනවා. මේක කියනකොටම යේ ධම්මා හේතුපබවා කියනකොටම උපතිස්ස කියන ඒ කෙනා සෝවාන් වට අපිට බෑනේ. ඒකනේ මං කියේ මේ අන්තිම බස් එකේ යන්නේ. දැන් ඉතින් දඟලන්න ලෑස්ති වෙන්න එපා. ඕන ගුරුවරයෙක් ගාවට ගිහින් භාවනා කරගන්න. ඒක ප්‍රශ්නයක් නෑ. ඉතින් මේ ටික මතක තියාගන්න මොකා ගාවට ගියා. මෙන්න මේ වැරදි ටික හදාගත්තේ නැත්නම් ඒ ගුරුවරයාත් මැරෙන්නේ ටෙන්ෂන් එකකින්. කමටහන් සුද්ධ කරලා කමටහන් සුද්ධ කරන තැන මැරිලා වැටේ. ඒ මොකද ඒ මෙච්චර බණ කියලා මෙච්චර තේරෙන සුද්ධ සිංහලෙන් කියලා ආයි උන්දෙල නෙමෙයි මේ විදිහට පිළිපදින්නේ. ඒක යෝගාවචරයේ වැරැද්දක් නෙමෙයි මේකට නේද වීරිය ඕනේ. දැන් බලන්න මේව හදාගන්න නේද වීරිය ඕනේ. මේව හදාගන්න නේද සතිය ඕනේ. මේව හදාගන්න නේද ප්‍රඥාව ඕනේ. මේව හදාගන්නේ නැතුව මට කියන්න සංඥා වේදිත නිරෝධයට යන හැටි කිව්වහම බෑනේ. එක දවසක් වැඩසටහනකදී එක්කෙනෙක් ඇහුවා ලොකු සයින්නාංශයේගේ මට කියන්න සයින්න සංඥා වේදිත නිරෝධයට යන හැටි කිව්වා. ලොකු සයින්නාංශය කියනවා මට කියපල්ලා එහෙනම් සංඥාව කියන්නේ මොකද්ද කියලා. එක්කි කුටුවත් බෑ සංඥාව කියන්නේ මොකද්ද කියලා කියන්න. ලොකු සයින්නාංශය කියනවා උඹලා හඳට යන්න හැදුවට මගේ කරත්තේ ස්පීඩ් එක පැයට හැදෙන්නයි. උඩට ඇදලා ගන්න හුස්ම රැල්ලේ තොරතුරු ටික දන්නේ නැති. පල්ලෙහාට දාන හුස්ම රැල්ලට සිහිය නැති. උදේ කෑවි මොනවද කියලා දන්නේ නැති. පරියන්කින් ඇසරියට පස්සේ නම් භාවනා කළා කියලා දන්නේ. මොන සංඥා වේදිත නිරෝධද අතට හොවිච් එකකින් ගහන්න එපායි. ඉතින් මේව තේරුම් ගන්නේ මේව තේරුම් අරගෙන අපි අවංකුණාම අන්න එදාට හිත ලෑස්ති කියන දේ අහන්න. කියන දේ අහන්න හිත ලෑස්ති. අන්න එදාට කියන දේ මතකයේ රඳවා ගන්න යෝගාවචරය ලෑස්ති. සුත්වා ධම්මං ධාරේති දතානං ධම්මානං අත්තං උපපරික්කති. බනහලා ධර්මයේ ධාරණය කරගන්නෝ ධාරණය කරගත් ධර්මයේ අර්ථ පරීක්ෂා කරලා බලනවා. මෙන්න මේ කියන කරුණු දෙක සිද්ධ වෙන්න ඕන. නැත්නම් මේ බුදුහාමුදුරු නිකන් අපිට කොලොප්පම් කරනව නෙමෙයිනේ. මෙහෙම කිව්වේ නිකන් නෙමෙයිනේ. නැත්නම් මේ උදේ ඉඳ හැන්ද වෙනකම් බණ කියන්න ඕනේ නෑනේ. නිකමට හිතලා බලන්න මේ බණ කියනවා කියලා එක ලෝකෙට ආවේ ඇයි කියලා. ඔයගොල්ලෝ නිකං අහගෙන ඉඳලා හයියෙන් ගිරි යටින් කෑ ගහලා සාදුකාර දීලා ගිය කියා ගියා කියලා නිවන් දකින්නේ නේ. බුදුහාමුදුරු පිළිවෙල පෙන්නන. මේක අහන්න මතක තියාගන්න ඒ අනුව පිළිපදින්න. පිළිපදින්න නැත්නම් බුදුහාමුදුරුවෝ නරක වචන ගොඩාක් කියලා බයිනවා. එක එක තැන්වල ඒවා තියෙන සමහර වැරදි කළාම බුදුහාඳුර කියනවා ඌට වඩා හොඳයි තොපි ගිරි කපන කැත්තකින් බඩ කපා ගත්තා නම් කියන. ඊ බණින්න ඔයගොල්ලන්ට නෙමෙයි බයින්නේ හාමුදුරුවරුන්ට. හාමුදුරු කෙනෙක් කියලා කියන්නේ දවසකට දෙහිකට මහාන වෙලා දින්නේ. අද මහාන වෙන්නේ හිට ගෙදර යන්නද? ඉහිව් එකාගෙනුත් වැරද්දක් වුණාම බණින බැනිල්ල. පුළුවන් නම් ওই පරාජිකා පාළිය අරගෙන ඒ බැනපු බැනුම් වගේක් තියෙනවා ඒ පළවෙනි වැරද්දට මයිදේ හොය. ඒක කියවල බලන්න ඊ තරම් බයිනවා. ඒම් බණින්නේ බුදුහාමුදුරන්ට gederරයි යන්න නෙමෙයි කොහොම හරි හදාගන්න එපායි. බුදුහාමුදුරෝ දේශනා කරනවා උගුරේ කට්ටක් හිර වුණොත් ඒ හිර වෙච්ච කට්ට දැන් පොඩි ළමයෙක්ගේ කටේ දැන් පොඩි ළමයෙක් බලා ගන්නවා කිරිමව. ඒ කිරිමව පොඩි ළමයා බලා ගනිද්දී උගුරේ කට්ටා කිරෙනදී පොඩි එකා දන්නේ නැහනේ. ඊට පස්සේ කිරිමව දුවගෙන ගිහිල්ලා පොඩි එකාගේ කටට අත දාලා මේක එළියට ඇදලා දාන්න උත්සාහ කරනවා. මේක එළියට ඇදලා දාන්න උත්සාහ කරද්දී ලේපිට හෝ මේ වැඩේ කරනවා. තරහකට නෙමෙයි. බොහොම මෛත්‍රියෙන් කරන මේ පොඩි කම් මැරෙනවා. දැන් නම් ඌ මැරිලා යනවා. අනේ වගේ මේ ගුරුවරු යමක් කියා දෙද්දි එහෙමත් දැන් නම් ඒ යමක් යම් උපදේශක් දෙද්දි ඒ උපදේශ සමහර විට සැරපරුෂ විදිහට දෙන්නත් පුළුවන්. ඊත් ඒ දේවල් කරන්නේ බලන්න කිසිම ඕනකමක් ලාභයක් මොකක් හරි ලබා ගන්නද කියලා නෑනේ ඒකනේ මේ මහාන වෙච්ච මිනිස්සයාට අරන් බණින්නේ මහාන වෙච්ච මිනිස්සයාට තේම් බණින්නේ මොකද බුදුහාමුදුරුවෝ කියනවා තමුන්ට තනියෙන් වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන් තැනට භික්ෂුවපත් වෙනකම් මහණෙනි මටත් වගකීමක් තියෙනවාය කියලා. මොකද බුදුහාමුදුරුවෝ මොකද බුදුහාමුදුරුවෝ ගාව සරණට නේ මිස් ඇහිල්ලා තියෙන්නේ. ඉතින් බුදුහාමුදුරුවෝ ඒකට වග කියන්න ඕනේ මිනිස්සුන්ට. බුදුහාමුදුරුවෝ කියනවා මටත් වගකීමක් තියෙනවා කියලා යෝගාවචරයාට ඊට වඩා වගකීමක් තියෙනවා tamunගේ පටිතද කරගෙන මේව නුවණින් තේරුම් අරගෙන මේ මගේ හොඳටයි කියන්නේ මම කීකරු වෙන්න ඕනා මම මූල කර්මස්ථානය ගැන තොරතුරු කියන්න ඕනා කියලා පිරිසිදු ඒ තොරතුරු කියන්න ඕන. ඒ මූල කර්මස්ථානය ගැන තොරතුරු කියන එකේ වැදගත්කම තමයි අර කලින් කිව්වා වගේ මූල කර්මස්ථානයේ තුල තියෙන ඒ ප්‍රඥප්තිය හඳුනා ගැනීම. දැන් අපි ආනාපාන සතිය කරනවා නම් මේ හුස්ම රැල්ල ඉහළට පහළට යන එක අපිට දැනෙන්නේ හුස්ම රැල්ලක් විදිහට. ඒ උනාට මේකේ තියෙන ධාතු ගුණ ප්‍රකට වුණොත් ඒකට හුස්ම රැල්ලක් කියලා කියන්න බෑනේ. අන්න ඉතින්දී යෝගාවචරයාට ලුණු මිරිසක් හදාගෙන කනතරම් මොලයක් නැති වුනොත් ආපහු මේක හුස්ම රැල්ලේ කියලා කියා ගන්නවනේ. මේ ප්‍රඥප්තිය හැලිය යුත්තා. ඒක එකපාරටම කරන්න බෑ ඒක ඇත්ත. ඒ සුතමේ ඥානයේ වශයෙන් දැනගෙන තියෙන්න ඕන. සතර මහා ධාතුන් තියෙන තැන හුස්ම රැල්ලක් කියලා එකක් නැහෙනේ. එතකොට දැනගන්න මේක ප්‍රඥප්තියක්. ඔන්න දැන් මට පාඩමක් තියෙනවා මේ කොටස හල යුතු කොටස. අමනසිකරණීය ධර්ම. මේව මෙනෙහි කළ යුතු දේවල් නෙමෙයි. මේ මේ කතා කරන්නේ විපස්සනා පැත්තේ. ප්‍රඥප්තියට දාලා භාවනා කරන එක සමතේ. බණ කියනකොට සමතේට බණ කියන විදිහක් තියෙනවා. විපස්සනාවට බණ කියන තව විදිහක් තියෙනවා. මේක තවදුරටත් සියුම් වෙවි සියුම් වෙවි යනකොට මේ සතර ධාතුණුත් අපි හිතමු කලින් තිබ්බ ඒ ප්‍රකට ගතිය නැති වෙලා ගියා කියලා. දැන් තමන්ට පැහැදිලිව පටවියාපෝ තේජෝ වායෝ හොයන්න බෑ. ගොඩක් වෙලාවට යෝගාවචරය වාර්තා කරන්නේ ආනාපාන සතිය සංසිඳුනායි කියලා. බොහෝ වෙලාවට වෙන්නේ ආනායි ධාතුන්ගේ ಗುಣ සමාන වෙනවා. දැන් ගං දැන් මහමුහුදට ඇල දොළ ගංගා ආදී කොච්චර වතුර ගලාගෙන යනවද? ඒත් මේ මුහුදට කවුරු හරි ඇඟිල්ල දාලා දිවේ ගාලා මේ වතුර ගංගානම් ගඟේ වතුරේ. මේක කැලණි ගඟේ වතුරේ. කියලා කියන්න පුළුවන්ද? බෑනේ. එහෙනම් කලබල වෙන්න එපා එතෙන්දී. එහෙනම් මේ සංසිඳිච්ච ස්වභාවය. එහෙනම් අර රලු ගොරෝසු එක දැන් මිතින්දී අමනසිකරණීය ධර්මයක්. ඒ කියන්නේ ඒක මෙනෙහි කරලා ආපහු මුලට පැන ගන්න ඕනේ නේ. තමුන්ට හොඳටම තේරෙනවා නම් මේ දෙක අතරතුර සැක කරන්නේ නැතුව නුවණින් සැක කරන්නේ නැතුව නුවණින් ඒ ප්‍රඥප්තිය හලන්න. ඒ විදිහට. එහෙම රූපය දෙක ඇසුරු කරනකොට මම මෙතනින් තනින් කියන්නේ රූපී ස්වභාවය නැති වෙලා ගිහිල්ලා අපි කියමුකෝ එයාට අරූපයක් හිස්භාවයක් ප්‍රකට වෙනවාය කියලා. දැන් අපි මෙහෙම කියමු. අපි කියමු මේ ධාතුන් ඒක රස භාවයකටපත් වුණා කියලා. දැන් ගංගා නංගාගේ වැලි කැට වලට දැන් අපි අතේ වෙලිකටයක් තියන් ඉන්නවා කියන්නේ. දැන් අපි හිතන් ඉන්නේ අපේ කියලානේ. දැන් ජබක් ගාලා ඒකට දාපු ගම අපි වෙලිකටේ හොයාගන්න බෑ. ඒ වගේ මේ මම මගේ කියලා හිතාගෙන ඉන්න මේ ශරීරේ ධාතුන් ඒක රස භාවයටපත් උනාට පස්සේ හරියට පටවියාපෝ තේජෝ වායද කියලව සුද්ධිට හොයාගන්න බෑ. තනිකර ඒක රූපාවචර මට්ටමක් කියමු. විපස්සනා පැත්තෙන්. ඒ කියන්නේ මේක අපි ඒක භාවනාවේ කියනවා මේක අර ඩොට්ස් පහළ වෙන හරිය. මේ ශරීරයේ එතකොට දුහුවිලි ගොඩක් කියලා කියමු. ඒ වගේ. අන්න එතෙන්දී අර කැට පිටින් වැටෙන ශරීරයේ අමනසිකරණීය එකක්. වැඩක් නෑ මේක බැලුව කියලා. මොකද ජිම් එකට ගිහින් ආයෝ මේ පුරුෂයා වෙන්නේ මේ තමුන්ගේ කෑල්ල මොකද්ද කියලා හොයාගන්න බැරි කොට. I think හොදලා ගන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ තින්නේ. ඊට පොන්නේ විදිහට දැන් අපි ඒකෙතනින් නවත්තලා අපි කිව්ව දෙමුන්න මූල කර්මස්ථානේ තවත් දුරට ඒකෙන් ගියොත් අපි හිතමු කෙනෙක් අපි හිතමු මේ හිස් අවකාශයේ පුරාවටම බැලුම් ගොඩාක් පාවෙනවා කියලා. මේ හිස් අවකාශයේ පුරාවට බැලුම් ගොඩාක් පාවුණත් හරියට බැලුවොත් බැලුම්ද වැඩි හිස් අවකාශද වැඩි හිස් අවකාශනේ දැන් රූපෙත් මෙතන 100ට දෙකක් වගේ රූප තියෙනවා කියලා අපි හිතමු ඉතුරු ටික ඔක්කොම අහසනම් නිකන් ඉල්ලම් පරිප්පු කන්න ඕනේ නැහනේ. මේ 100ට දෙකත් එක්ක. ඊට පස්සේ මේ අරූපෙට හිත දැම්ම කියමු. ඒ අරූපෙට හිත දැම්මායින් පස්සේ අර රූපය කියන එක දැන් ඉතින් ආමනසිකරණීය ධර්මයක්. රූපය කියන එක ආමනසිකරණීය ධර්මයක්. මම තනින් තනින් කියන්නේ එහෙම අරූපයක ඉන්නවා කියමු ආපහු අර ගොරෝසු කාම මට්ටමට මුලටම ඇදගෙන වැටුණත් යෝගාවචරයට හරියට බණ කියලා තිබ්බොත් හරියට දැනුම දීලා තිබ්බොත් යෝගාවචරයට අල්ලගන්න පුළුවන් මාව මේ කාමිට වැටුනේ නිකන් එහෙම නෙමෙයි මගේ තියෙන කැත නොසන්ඩාල අසික්කිත සිතවිල්ලක් හින්දා වැරදි විදිහට මෙනෙහි කරලා දැන් මම ආපහු ගහගෙන ගියානේ. එතකොට ඉන්න තැන හොඳයිද? ඉන්න තැන තියෙන්නේ මායාව. අන්න ඒ කියන්නේ දැන් අදහසක් ඇති කරගන්න පුළුවන් සාමාන්‍ය සරලව ඔය විදිහට දැන් බලන්න මේ පිළිවෙල හික්මීමන්නේ තියෙන්නේ. පිළිවෙලින් පිළිවෙල පිළිවෙලින් පිළිවෙල හික්මෙනවා. අපි එතනින් පොඩ්ඩකට ඈත් වෙලා අපි යන් දැන් ඔන්න මූල කර්මස්ථානයක ඉන්නවා. මම දැන් මෙතන හරි ආනාපානේ හරි අපි ආනාපානේ හරහා යන ආනාපාන සතියේ ඉන්නකොට අපිට ආනාපාන සතිය හොඳටම ප්‍රකට නම් වෙන අරමුණු කොච්චර තිබුණත් අවශ්‍ය වෙන්නේ නැහැ ඒව බලන්න යන්නේ. මොකද තමුන්ගේ මූල කර්මස්ථානයේ පහන් කනෝ වගේ තමුන් එක ඉන්නවනේ. මේකට අගෞරව කරන්න හොඳ නෑනේ. තමුන් ගත්ත කර්මස්ථානේනේ. ඒකත් එක්ක දිගටම ඉන්න ඕන. ඉන්න අමාරුයි. මොකද ඒ තියෙන ඒ අපේ තියෙන පිපාසයේ හින්දා මොකද එක අරමුණක ඉන්නකොට අපි කියන්නේ හරි බෝරින් කියලා. ගෙවල් වල ඉන්නකොට එක්කෝ නිකන් ඉන්නම් බැරි වුණ බුලත් ඉටක් හරි කනවා. එහෙම නැති වුණොත් මිදුලට හරි බහිනවා. එහෙම නැති වුණොත් රේඩියෝ එක හරි දානවා. ටීවී එක හරි දානවා. මේ බලන්න මේ මොකද කියලා. නැත්නම් අල්ලපු ගෙදර මිනිස්සුන්ට හරි කතා කරලා මේ අපි දාන් අතක් අදිමුද? කියලා ඌවත් අවසනවා. තමුණුත් ඇවිස්සෙනවා වෙනෙවුන්වත් අවසනවා. මොකද මේ? මේ පිපාසය. gedara නිකන් ඉන්නවත් බෑ. ඉතින් ආනාපාන සතිය දිහා බලාගෙන ඉන්නවා කිව්වහම ඉඳීද? දැන් මම උගුර කැඩෙනකන් කියහල්ලා මූල කර්මස්ථාන ගැන කිව්වට ආ යපි නම් කියන්නේ නැහැ. බහපන් ඕන තරම් අපි කියන්නේ අපි ඉන්නේ නැහැ මූල කර්මස්ථාන අපිට බෑ. හැබැයි අපිට ඉක්මනින් කොට ක්‍රමයක් කීපල්ලා නිවන් දකින්න. ඉතින් වෙන්නේ නැහැ. සතර සතිපට්ඨානෙට බස්ස ගන්න තියෙන අමාරු පිස්සු බල්ලෝ වගේ. පිස්සු බල්ලෝ වතුරට බයයිලු. ඉතින් මේ යෝගාවචරය කියන જાති මූල කර්මස්ථානෙට බයයි. ඇයි ඒක නෑනේ කිසිම අරනිකා එන්ටර්ටේන්මන්ට් ගතියක් නෑනේ. බජව්ව දාගෙන ඉන්න බෑනේ. ඒකින්ද අපි අර කලින් කිව්වා වගේ කන්ති පරමන් තපෝ තිතික්කා ඉවසීම තමා තපස මොකක් හරි හේතුවක් පිටන දැන් මූත් මෙච්චර කෑක ගහ කියන වෙද්දි මේක ඉන්න ඕන. අපට සද්ධා වෙති කර ගන්න ඕන. දැන් කොච්චර කළත් දවස් 7යි ඊට පස්සේ පිස්සුනට අන්න පුළුවන් මේ දවස් 7වත් කරනවා කියලා හරි මේක දිහා බලාගෙන ඉන්නවා. බලාගෙන ඉන්නකොට සද්ද එනවා. වේදනා එනවා. සිතිවිලි එනවා. දැන් ඉතින් ඕක නවත්තන්න බෑනේ. හැබැයි ඔය එන හැම ශබ්දයකම හැම වේදනාවකම හැම සිතිවිල්ලක්ම මූල කර්මස්ථානයේට බාධා කරන මට්ටමට ඔය හැම එකක්ම එන්නේ නැහැ. හැබැයි අපි මූල කර්මස්ථානයේ එක ඉන්නේ නිකන් එපාදීගෙට හොදි බෙදනවා වගේ නම් සද්දයක් ආපු ගමන් ආයි මොකවත් නැහැ මල් මාල දාලා පිළිගන්නේ මං උඹ ඉන්නකන් තමයි හිටියේ මොකද මේක එපා වෙලා ඒක හින්දා අරගම සුද්ධ කරගන්න අපසම එතෙන්ට අවශ්‍ය කරන සීලය එතෙන්ට අවශ්‍ය කරන සතිය සමාධිය වීරිය මේක තමයි මේ ආනාපාන සතියක් බලන මේ මොහොතේ කාමච්ඡන්ද නැහැ, ව්‍යාපාද නැහැ, තීන මිද්ද නැහැ, උද්දච්ච කුක්කුච්ච නැහැ, විචිකිච්ඡාව නැහැ. මේක පිරිසිදුයි. මේන් උපදින යම් වේදනාවක් වේද මේ වේදනාව निराமிසයි සාමිස නෙමෙයි කාමේ නිසා උපන්න එකක් නෙමෙයි මොනව හරි බොරු කියලා හරි කමන්නේ මේකත් එක්ක යාළු වෙන එකයි තියෙන්නේ එහෙම වුණොත් අර බාධා නොකරන ශබ්දවලට පණින් නැතුව මේකත් එක්ක ඉන්න පුළුවන්. ඒකෙන් තියෙනවා තමයි යම් නීරස ගතියක්. ඒත් අපේ සිහිය සතිය නුවණ වැඩෙනකොට ඒකේ තියෙන නීරස ගතිය ටික ටික අඩු වෙලා යනවා. මොකද හේතුව අර කලින් කිව්වා වගේ කාමයේ තියෙන ආසාව හින්දා තවුන්ගේ තියෙන ඒ අසත්පුරුෂ ගති හින්දා මේ සත්පුරුෂ ධර්මයේ බාල කළ සලකන ගතියක් තියෙනවා. එතකොට ඒ අසත්පුරුෂ ධර්ම අසත්පුරුෂ ධර්මයේ කියලා ටිකෙන් ටික ටිකෙන් ටික දැනගන්නකොට අන්න එතකොට එයාට පුළුවන් ආනාපාන සතියත් එක්ක බොහොම සාමි ඉන්න. හැබැයි වැඩිකල් ඉන්න හම් වෙන්නේ නැහැ. මොකද ආපහු පරණ පුරුද්දට ඕවා වෙනස් වෙන්න පුළුවන්. ඒතෙද්ද ආපහු අර ශික්ෂණේ උන. ඔන්න අපි ගිහින් එහෙම දිගටම කරගෙන ගියා කියලා. ඊත් සමහර ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, සිතවිලි තියෙනවා. ආයි මූල කර්මස්ථානේ හිත මක් කරලව තියන්න බෑ නිකන් හිත පැහැර ගන්නවා වගේ. මේ වේදනාවල් මතුවලා ආවට පස්සේ මුල කර්මස්ථානේ ඉන්න බෑ. හිත බලයෙන් මැදලා ගන්නවා. ඒව නැන දැන් ওই පන්සලේ කවිබන කියන්නේ. දැන් මයි කුටි මක් කරලවත් ඉන්න බෑනේ. හරියට මේ ජනේලේ හයි කළා වගේ මේ ස්පීකරේ ඉතින් මොකද කරන්නේ? හාමුදුරන්ට ගිහින් වෙඩි තීලෙන්නේ. ඊ හාමුදුරන්ගේ හැටි. ඊ හාමුදුරන්ට කවිබන දැම්මේ නැත්නම් නිින්ද යන්නෙම නැහැ. වස් කාලේ එහෙම යක්කිකුට ඉන්න බෑ. පටන් ගන්න දෙකේ ඉඳලා. ඉතින් එහෙම තමයි. ඒ කියන්නේ කාව විවිචනය කරනෝ නෙමෙයි. ඉතින් එහෙම තමයි හැටි. දැන් පල්ලෙය චූම්පාංකාරයෙක් කියන්නේ. ඉන්න හිටින්න බෑනේ මක් කරලවත් ඒකගේ සද්දෙට. උදේ 9ට යනවා ඊට පස්සේ පහට යනවා. ආය ආනාපාන සතිය හිත පිහිටන්න එක්ක චතුත්ථ ධානයේට එක්ක ඔය වගේ ධානගත වෙලා ඉන්න ඕන. ඒ වගේ සද්දවල හිත පිහිටවන්න. පිහිටන් නැතුව ඉන්න. අපි හිතමු දැන් ඔය වගේ දැන් ඔය විශාල શબ્දයක් ඇහිලා ඒකට ගියා හිත. ගියායින් පස්සේ ආධුනික යෝගාවචරයෙකුට දෙන්න පුළුවන් මෙහෙම උපදේශයක් දැන් අපි හිතමුකෝ රැහැයගේ සද්ද ගමුකෝ බුද්ධම කාලකන්ණි જાතියක් වුණොත් නේ ආයි කන ගාවම ක්‍රෝන් ගානකොට මොකක්ක් කරන්න හම්බෙන්නේ ඒත් ඒක ආශිර්වාදයක් කරගන්න ඕන ආධුනික යෝගාවචරයාගේ හිත ඒකටම නයි යන්නේ. දැන් මෙතන රණ්ඩු කර කර හිල්ල තේරුමක් නැහැනේ. අපිට තියෙන්නේ ඒක ඇහෙනවා ඇහෙනවා කියලා මෙනෙහි කරන මේක රැහෙය්‍යාය කියලා නිමිති ගන්න යන්නේ නැහැ. රැහෙය්‍යාය කියලා නිමිති ගන්න යන්නේ නැතුව ඇහෙනවාය ඇහෙනවාය කියලා අපි මෙනෙහි කරනවා. අන්න එතකොට අපි හිතමු වාසනාවට එහෙම ඒ ප්‍රකට ශබ්දය ඇහෙනවා ඇහෙනවා කියලා මෙනෙහි කරනකොට මූල කර්මස්ථානේ වගේම මේ ශබ්දේ හිත එක්තෙන් වුණා කියලා මූල කර්මස්ථානේ වගේම මේ ශබ්දේ හිත එක්තෙන් වුණා කියලා. දැන් මේක ශබ්දයක් ශබ්දයක් කියලා මෙනෙහි කළා. ඒකේ හිත එකඟ වුණා. ඒ එකඟ වුණාම අපිට පුළුවන් තව පියවර පිටිපස්සට තියන්න. එක පාරම දැන් මූල කර්මස්ථාන කඩාගෙන බයින්න හදනව නෙමෙයි මේ. මේක ලොකු පාඩමක්. ලොකු පාඩමක්. අපිට පුළුවන් ඔය පටන් ගත්තේ සද්දේ අපිට පුළුවන් ඊට පස්සේ ශබ්ද කියන එක ඇහෙනවා ඇහෙනවා කියලා මෙනෙහි කරන්න. ඊ ඇහෙනවා කියන්නේ ශබ්දයක් කියන එක ඇහෙනවා කියන එකට දාන්නේ අරකේ හොඳට හිත තැම්පත් වුණොත් විතරයි. ඒකේ හොඳට හිත තැම්පත් වුණොත් අපිට දාත හැකි ඇහෙනවා ඇහෙනවා කියන එකට. එතකොට රහේයාය කියන තැනින් නිමිති ගැනීමෙන් ගොඩක් ඈතයි. එතකොට මේ සංවේදී භාවය කනත් එක්කයි පවතින්නේ. කනත් එක්කයි පවතින්නේ. එතකොට තේරෙනවා මේ කනක් කියලා එකක් තියෙනවනේ. එතකොට මේ අලිකම් වගේ ගොට්ටක් වගේ මෙහෙම පිම්බිලා තිබ්බට ඕක නෙමෙයි කන. හොඳට ශබ්දයකට හිත දාලා ඒ ශබ්දයේ තියෙන සංවේදී භාවය බලන්න කන කියන්නේ මොන තරම් චූටි දෙයක්ද කියලා. කන කියන හරි චූටි දෙයක්. ඒත් අපිට නිකන් අලිකන් වගේ නිකන් පොල් කට්ටක් වගේ එකක් තමයි මතක් වෙන්නේ. ඒත් එහෙම නැහැ. දැන් කොහොම හරි ඒ ශබ්දය ඇහෙනවා කියලා මෙනෙහි කරනකොට ඒ කනත් එක්ක සිද්ධ වෙන කම්පන චංචලත් එක්කයි දැන් ගණදෙනු යන්නේ. එහෙම මේ කම්පන චංචලත් එක්ක යනකොට ඒකත් ටිකක්වත් හිත යාලු වුණොත් අපිට පුළුවන් දැනෙනවා දැනෙනවා කියලා මෙනෙහි කරන්න. දැනෙනවා දැනෙනවා කියලා මෙනෙහි කරන්න. ඒක එතකොට විශේෂිත එකක් මේ ඉන්ද්‍රියන්ට ඒක කියනවා මේක අනින්ද්‍රිය පටිබද්ධ දැන් ඔක හිතන්න හෙට සාකච්ඡා මේ කමට හඳ කර දිරසමික අනින්ද්‍රී පටිපද්ද විඤ්ඤාය විස්තර කරන්න. අහන්න නම් එපා. අනින්ද්‍රිය පටිපද්ද විඥාණයට සම්බන්ධ උනාය කියලා තැනකින් තමයි යන්නේ. කිසිම ඉන්ද්‍රියයකට සම්බන්ධ දැනෙනවා කිව්වහම මොනවද දැනෙන්නේ? දැනෙනවා කිව්වහම මොනවද දැනෙන්නේ? අන්න එතකොට ආපහු නිරෝගීව මූල කර්මස්ථානයේ අපිට හිත ගන්න පුළුවන්. ඔය අභ්‍යාසය අපිට ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් වගේම ඒ හිතට එන සිතුවිලි වලිනුත් පුරුදු පුහුණු කරන්න පුළුවන්. තමුන්ට හැකි විදිහට ওই දේ පුරුදු පුහුණු කළොත් ඒක ලොකු yaadena ගතියක් භාවනාවට භාවනාවේ දියුණුවට උපකාරී වෙන ගතියක් තියෙනවා. ඇත්තටම අද ලැස්තිලා ආපු බණ කතාව කියන්න බැරි වුණා හැමදාම වෙන්නේ උච්චරයි. පොතකුත් අරගෙන ඉන්නේ ඉඳගත්තට පස්සේ වෙන මොනවාද මන්ද කියන්නේ. හොඳයි මම ඊට වඩා ධර්ම දේශනාව දීර්ඝ කරන්න බලාපොරොත්තු වෙන්නේ. මම හිතනවා ඒත් හොඳින් බණ අහන්න ඇති කියලා. ඒ බණ අහලා කරගත්ත පින්වලිනුත් ඇත්ත ප්‍රාර්ථනීය බෝධියකින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ධර්ම දේශනාව සංගන්නවා සීලු දිනාට දරුවන් සරණයි. අපි ගාථාදී සජ්ජායනා කරලා ධර්ම දේශනාව